ඉතින් මම ආරාධනා කරනවා අදත් සුපුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් මේ අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. අදත් ලිඛිත ප්‍රශ්න 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා වසර 10ක පමණ සිට භාවනා කරන කරන්කුය. නමුත් ඒ දිනපතාම නොකරමි. මෙවැනි වැඩසටහනකදී ආරන්නේ සිල් සමාදන් විට ආරන්නේ සති භාවනා වැනි කෙටි කාලයකට සීමා වූ කාල සීමාවක පමණි. අද උදෑසන වැලිමලුව මත පය තැබීමත් සමගම සමාධිය ලැබීය. විනාඩි 20ක් පමණ සක්මන් භාවනාව කළ අතර තරහ ඇතුලේ ආනාපාන ආනාපාන සතිය හුස්ම ඉහළ ගැනීම හා පහළ ගැනීම පරයන්කයට හිඳගත් පසු ශරීරයේ සියලුම අංග වලින් චූටි චූටි වේදනා නලියන සුළු ස්වභාවයන් ඇති වී නැති වී ඇති වී නැති වී ගොස් ශරීරයේ නැති වී ගිය නැති වී සිත පමණක් ඉතිරි විය. ඇයයි විනාඩි 20ක් පමණ ගත වී තිබුණි. ස්වාමින් වහන්සේ තොටියා ගඟෙන් එගොඩ වීමට පාරුව පාවිච්චි කරන්නාසේ සක්මන ආනාපාන සතිය වඩන්නේ විපස්සනා භාවනාව වැඩෙන තෙක් පමණක්ද සක්මන් භාවනාව මුලින් අසීරුවද දැන් ඊටාම ප්‍රයෝජ්‍ය ප්‍රියජනකය එසේ තීමත් හොඳද නරකද ආනාපාන සතිය නම් ඇත්තටම ඒක ඔස්සේම යනවා නම් ඇතම් කෙනෙකුට ඒකේ දිගටම යන්න පුළුවන්. ඒකෙන් ඒ කියන්නේ අර ආනාපාන සති සූත්‍රයේ විස්තර කරනවා වගේ ආනාපාන සතිය හරහාම කායනුපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව කියන සතර සතිපට්ඨාන ධර්මයන්ම වඩා ගන්න පුළුවන් කියන එක භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. ඊළඟට ඒකෙම ඇත්තටම චිත්තානුපස්සනා කොටසදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ විමෝචයන් චිත්තං අසසිසාමිති සික්කති කියලා. ඒ කියන්නේ ආනාපාන සතිය හරහා ගිහිල්ලත් කෙනෙකුට පුළුවන් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අරමුණු වලින් තොර ස්වභාවයකට නැත්තම් يعني එක පැත්තකින් කියනවා නම් ත්‍රිලක්ෂණයේ වැටහිලා එතනේ හරහා සිද්ධ වෙන මේ අතහැරීමකට ඒ හරහාත් යන්න අවස්ථාවක් තියෙනවා. ඒක ඉතින් ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේ ආනාපාන සතිය තිබුණට ඇත්තටම එතෙන්දිත් ආනාපාන සතිය ඊළඟට නිකන් ද්විතීක අරමුණක් බවට පත් වෙනවා. පැත්තකින් තියෙන අරමුණක් බවට පත් වෙනවා. ඊළඟට කෙලින්ම හිත දිහා බලාගෙන තමයි යන්න තියෙන්නේ. චිත්තානුපසනා මට්ටමේ ඉඳන් ආනාපාන සතිය තිබුණට බලන්නේ හිත දිහා. මේකයි චිත්ත පටිසංවේදී අසසිස්සාමිති සික්කති. නැත්තම් තාපෙතින් ගත්තොත් ඔන්න අනිච්චානුපස්සී අසසිස්සාමිති සික්කති. ධම්මානුපසනා කොටසදී. ඒ කියන්නේ දැන් මේ හිතේ තියෙන හිතේ එන සිතුවිලි ස්වභාවයන් දිහා බලන්න පුළුවන්. නැත්තම් ආනාපාන සතියේමත් ආස්වාද ප්‍රසආස ස්වභාවය තුළ අනිත්‍ය දුකනාත්ම කියන්නේ මේ විදිහට ත්‍රිලක්ෂණය පෙනෙන විදිහට බලන්න පුළුවන්. කෙලින්ම දැන් මේ ආනාපාන සතිය හරහාම විපස්සනාවට හැරලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී ඉතින් ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ ආනාපාන සතිය සම්පූර්ණයෙන් මත හැරෙලත් නැහැ. ආනාපාන සතිය තියෙනවා. නමුත් තිබුණට දැන් ඒකට නෙමෙයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. ඒක නිකන් තියෙනවා පැත්තකින් වගේ. මාක් හරි හදිස්සියක් වුණොත් මේ එල්ලෙන්න වගේ දෙයක් වශයෙන් ඔන්න ආනාපානිය තියෙනවා. නමුත් යෝගාවචරය ඊට වඩා ටිකක් වෙනත් සූක්ෂම මට්ටමක හිත පවත්වනවා. මොකද චිත්තානුපස්සනා මට්ටමේදී චිත්තපටිසංවේදී ගිහිල්ලා ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං සමාදහං චිත්තං ඒ කියන්නේ හොඳට හිත තැම්පත් වෙලා ඊළඟට තමයි විමෝචයන් චිත්තං කියලා හිත ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැලසුන්ගෙන් තොර ස්වභාවයකට පොඩි කෙටි කාලයකටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ මේ தત્ත්වයේ හිත පවත්වමින් අන්න අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී විදිහට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ධම්මානුපස්සනා වශයෙන් මේ තව බුදුරටත් ඉතිහා බලාගෙන මේ කටයුත්ත කරන්න හැටි. ඒ නිසා මේ මට්ටම් වලදී එතකොට ආනාපානයම නෙමෙයි මූලික කමටහන වෙන්නේ. එතෙන්දී මේ මට්ටම් වලදී ආනාපානයේ පැත්තකින් තිබුණ තියෙනවා. නමුත් වෙන ඉදිරිපත් වෙන වෙනත් අරමුණු සිතුවිලි වෙන්න පුළුවන් වෙන ඕනම දෙයක් ඉතින් සලකන්න පුළුවන්. ඒවා තමයි හුඟක් දුරට විශේෂයෙන්ම සිතුවිලි පැත්ත තමයි හිතේ තියෙන ස්වභාවය තමයි ඇත්තටම ප්‍රධාන අරමුණු බවටපත් වෙන්නේ. ඊළඟට මේකේ තව මොකක්ද අහන ප්‍රශ්නේ? අවසරයි ස්වාමීන් කියනවා හිඳගත් පසු ශරීරයේ සියලුම අංගවලින් චූටි චූටි වේදනා නලිනසුළු ස්වභාවයක් ඇති වී නැති වී ඇති වී නැති ගොස් ශරීරේ නැති වී සිත පමණක් ඉදිරි විය. ඔව්. පැයක විනාඩි 20ක් පමණ ගත වී තිබුණි. ඒක තමයි පොඩ්ඩක් බලන්න දැන් අර කාලයක් කරලා තිනවා භාවනාව. හැබැයි අර මේකෙම සඳහන් වෙනවා අඛණ්ඩව කෙරුණ නැහැ කියලා. පොඩ්ඩක් බලන්න ක්‍රමානුකූලව දැන් හැම මේ කෙරෙනවා නම් ඒ රටාවකට තමයි පොඩ්ඩක් හිත වැඩෙන්නේ. ඒ රටාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කියන්නේ අපි ක්‍රමානුකූලව යනවා නම් ඒකේ වැඩෙන රටාවක් තියෙනවා. කියන්නේ හොඳට තමන් මේ ධාතුන් සම්බන්ධයෙන් හෝ වේදනාවන් සම්බන්ධයෙන් හොඳට පෙන්ලා දුන්නා නම් දැන් මේ මතුවලා තියෙන වේදනා ස්වභාවයන්, මේ වේදනා ස්වභාවයන් හොඳින් නිරීක්ෂණය කරා නම් හිතට හොඳට මේ ඒ හරහා ඇත්තට සැටියෙන් තේරුණා නම් අන්න හිත නිවැරදි පැත්තකින් නැත්නම් විපස්සනා පැත්තකින් යන්න පුළුවන්. හැබැයි අපි තුමු ආනාපානය වඩද්දී සමත පැත්තෙන් උනත් හිත යන්න පුළුවන්. එතෙන්දිත් හැබැයි ඒ තරම් මේ අරමුණ නොදැනි එතෙන්දිත් නිකන් හිස් ස්වභාවයට යන්න පුළුවන්. ඒකේ අර ත්‍රිලක්ෂණේ වැටහිලා යන ස්වභාවය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමන්ම තමයි තීරණය කරන්න වෙන්නේ මේක කොයිතරම් දුරට විපස්සනා පැත්තක් ප්‍රගුණ වුණාද කියන එක. නිසා පොඩ්ඩක් එක්කෝ කතා කරන්නත් පුළුවන් කවුද කාගෙද දන්නේ මේ කයට දැනෙන වේදනාව බැලුවද ඒ වේදනාවන් දිහා? එහෙමයි සම්මාස. එතකොට කොච්චර කාලයක් වගේ ඒවා කෙරලා තියෙනවද? ගැන දින ප්‍රධාන සම්මාස සිල් ගන්න ගියාම කරනවා. සක්මන කියන දේ අර විනාඩි 10ක් විතර වගේ එහෙම දැන් මෙහිදී තමයි හොඳටම සක්මන කියන දේ තේරුම් ගත්තේ හිතට ගියේ. ඔව්. සක්මනේදී මෙහි කොහොමද තත්ත්වේ? මෙහිදී හොඳයි සම්මාස. ඒ කියන්නේ දැන් මෙනෙහි කිරීමකින් තොරව අරමුණේ ඉන්න පුළුවන්ද? එහෙමයි. තනිකරම ධාතු ලක්ෂණත් එක්කද ඉන්නේ දැන්? එච්චරම නෑ ස්වාමීන් වහන්සේ. කියන්නේ වම්පය උණුපය කියලා අරමුණු කරන්නේ නැතුව හිතන්නේ නැතුව නිකන් යන්න පුළුවන්. නෑ එහෙම ඒ කියන්නේ හිතන්න නැතු නිකන් යෑමම නෙමෙයි බලාපොරොත්තුව. ඒ කියන්නේ මේ අපි තුමු ඊට කලින් අපි තුමු හිත එහෙම හදුවන්නේ නැතුව මේ පාදයේ ස්පර්ශයේදී දැනෙන විවිධාකාර ලක්ෂණ වලට හිත තියාගෙන යන්න පුළුවන් හැකියාව තියනවද? එහෙම සමනස වැලිමලුවේ පය තියද්දි එහෙම ලොකු ආශාදයක් දැනෙනවා අර රළු ගතියට එහෙම දැනෙනවා ඊට පස්සේ ඒකම කෙල ගැලීමක් වගේ ඇතුලේ ලොකුවට ශරීරය ඇතුලේ උනන්න ගන්නවා ඊට පස්සේ ගොඩ දුර සමහරලාට යනවා ඒ අතරේ සිතුවිලිත් එන වෙලාව අවස්ථා තියෙනවා හරි එහෙනම් තව ටිකක් ඔය පැත්තෙන් යන්න සක්මනේදී වෙනසක් අවශ්‍ය නැහැ සක්මණේදී මේ විදිහට පුළුවන් තරම් මේ දැනෙන දේත් එක්ක දැනෙන දේට මොකද වෙන්නේ කියලා බලබලා ඊට අමතරව අලුතෙන් මොනවාද මට දැනගන්න පුළුවන් කියන හැඟීමෙන් කරගෙන යන්න. සක් මේ ඉඳගෙන කරන භාවනාවේදී ඒ කියන්නේ ආනාපාන සතිය සංසිඳීමක් කියලා කොහොම එහෙම දෙයක් වෙනවද? එහෙමයි. එතෙන් එතින්දි මොනවද දැනෙන්නේ? ඒ කියන්නේ දවස් 4ක් 5ක් වගේ යද්දී අර තද වෙලා තද වෙලා ඔළුව තද වෙලා ලොකු දේවල් දැනි දැනි දැනි දැනි කියන්නේ හිත සමාධි වෙන්නේ එතකොට මට හරි දුකයි දෙයක් කෙරුන්නේ නැහැ කියලා හිතෙනවා ඊට පස්සේ ආයෙම නිදියන්න ගියාමත් ඒ දේවල් එහෙම මෙහෙමම එනවා ඒ දේවල් මෙනෙහි කරනවා එහෙම එහෙම ලොකු ප්‍රශ්න ටිකක් එක්ක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා තමයි අද ওই විදිහට ආවේ ඒ කියන්නේ ආනාපාන සතිය කරන්න ගියාම ඔලුව තද වෙනවද? එහෙමයි. දැන් නැහැ සම්මා. දැන් නැහැ. ඒ කියන්නේ කොහොම හරි එහෙම ඔලුව තද වීමක් තියෙනවා නම් ඒ කියන්නේ මොකක් හරි අපි කරන ක්‍රමේ වැරද්දක් තියෙන්නේ. එහෙමයි. එහෙනම් පොඩ්ඩක් බලන ඉරියව්වේ සකස් වීමක් මොන හරි තියෙනවද නැත්නම් අනවශ්‍ය වීරයක් යොදනවද? නෑ සමනස එහෙමයි. ඒ කියන්නේ පළවෙනි දවස්ටි මම අර පීඩාකාරී ස්වභාවයත් එක්ක ඒ කියන්නේ ගොඩ දවසකින් කරේ නෑ දැන් මට මේක කරගන්නත් ඕන <laughs> ලොකුවට අර කියන්නේ ඉක්මනට ශනිකව මේ ඉක්මනට වලාවර දැන් අනිත් අය භාවනා කරනවා මං වාඩි වුණාම මට ඉන්න බෑ ඊට පස්සේ දැන් මට කරගන්නත් ඕන ලියනගේ මහත්තයෙන් හරි අමාරුවෙන් <laughs> ගත්තේ <laughs> ඒ නිසා මේ <laughs> ඒක තමයි. <laughs> අන්තිම මොහොතේ හොඳටම බැලුම් අහලා ඊට පස්සේ කියන්නේ අර ඇත්තම කියන හැබැයි. <laughs> ඒක හරි. මම බලාපොරොත්තු වෙන සවනස් එතකොට අර ෂණික නූල්ඩස් වගේ මේ කික්මන් ටික්මන්ද මේ එහෙම ඒකට තමයි ඔලුව කැක්කම එන්නේ. එහෙමයි. කියන්නේ ගොඩාක් හිතනවා ඊට පස්සේ එහෙම එහෙම එහෙම ටික ටික ටික ටික ටික ටික කරගෙන යනකොට හැම පැත්තෙම කොන්දෙමි මෙහෙන් කොන්දෙන් අර මෙහෙම තැනකින් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කාලයත් එක්ක ඒ දේවල් පහ වෙලා ගිහිල්ලා ඔළුවේ උනත් යත හදත් වෙන පැත්තලා සක්මන පිහිටුවා එහෙම එහෙම තමයි ආසම. අපිම තේරුම් ගන්නවා මේක කියන්නේ කලබලලා කරන්නත් බෑ. මේක කියන්නේ අතහැරලා දාලා කරන්නත් බෑ. නිකන් හිටිය කියලා වැඩෙන්නේ නැහැ. කලබල වෙලා හිර කළා තද කරගෙන කරන්නත් බෑ. සමනසික ධර්මදේශනාවල් ටික උනත් එකම ඉරියව්වකින් එකම විදියකට අර ගොඩාක් පෙරේත කමෙන් වගේ අහගෙන ඉන්න. ඊපස්සේ සමහරලාට කාමරෙට ගිහලා හිතෙන් පසේව කිසිම දෙයක් ඔළුවේ නැහැ. ඒනට අර භාවනා කරද්දි එකින් එක කරද්දි ඒක දැනෙනකොට මේක තමයි ධර්ම දේශනාවට කිව්වේ කියන එක යටි මනසේ ලොකු ගැබ් වෙච්ච දෙයක් තිබෙ සම්නාසාර. එහෙම එහෙම දෙක අතර හැමතිස්සෙම තෙරපි තෙරපි හිත හිත එහෙම තමයි ආවේ. හොඳයි. කමන්නේ කොහොම හරි නිකන් يعني අපි يعني විශේෂයෙන්ම භාවනාවේදී පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් යන්න. හිතට පොඩි සතුටක් එක්ක තමයි යන්න තියෙන්නේ. එතකොට තමයි ඉතින් ඔක වැඩෙන්නේ. නැත්තම් අපි හුඟක් ඔක තද කළා හිර කළා කරන්න ගිහිල්ලත් වෙන වෙන අමාරු කන් තමයි එන්නේ. එහෙනම් ක්‍රමේ වැටුණා නම් හොඳයි. හොඳයි. දිගට කරගෙන යන්න. පෙරුවන් සරණයි <laughs> ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින කිහිපයේ මා විසින් පරයන්ක භාවනාවේදී හුස්ම ගැනීම හා පිට කිරීම සතියෙන් යුක්තව කෙලිමි. එසේ කිරීමේදී වෙනස් සිතුවිලි ඒ අතර පැමිණේදයි සෝදිසියෙන්ද සිටියෙමි. සක්මන් භාවනාවේදී වම් කකුල දකුණු කකුල තබමි වශයෙන්ද ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද සිහි කරමින් සක්මන් කළෙමි. පසුව තබනවා තබනවා පමණක් කියමින් සක්මන් කළ අතර ඒ අවස්ථාවේ වෙනස් සිතුවිලි ඒදයි විමසිල්වත් වූයෙමි. මේ භාවනාවේ නියතයද මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්දයි දෙපා නැමද අසා සිටිමි. මට එච්චරම පැහැදිලි නෑ ප්‍රශ්නේ. මේ මට හිතෙන්නේ අර අහන්නේ මෙනෙහි කිරීම සම්බන්ධයෙන් වෙන්න ඇති. ඒ කියන්නේ මෙනෙහි කරන එක අපි පාවිච්චි කරන්නේ මුලදි විතරයි. ඒ කියන්නේ හිත හුඟාක් වෙන බාහිරට දුවනවා නම් ඒ දුවන එක වළක්වා ගන්න අපි මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. ඉතාලම සරලව වම දකුණ කියලා මෙනෙහි කරගෙන වැඩේ පටන් ගන්න පුළුවන්. ඒක ඒ ඒ තරම සාර්ථක නැත්තම් වම දකුණ කියලා කියන අතරවාරයේදී හිත ඒත් පිට යනවනම් ඔසවනවා, තබනවා කියලා අපිට මේ එක පියවරක් කොටස් දෙකකට කඩලා දෙන්න පුළුවන්. එතකොට එසවීමේ සම්පූර්ණ ක්‍රියාවලියත් බලන්න ඕනේ, තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලියත් බලන්න ඕනේ. අන්න ආයිත් ඊළඟ පාදයේ තැසවීමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලනවා, තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලනවා. එතෙන්දිත් ඕනනම් මෙනෙහි කරන්නත් පුළුවන්. ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා කොටස් තුනකට කඩලා දෙන්නත් පුළුවන්. ඉතින් ඕක ඒ කියන්නේ ටික කාලයක් කරනකොට Tamanට තේරෙනවා නම් දැන් අරමුණේ හිත ඉන්නවා කියලා ඕක නතර කරලා බලන්න. ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව කටයුත්ත කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ විදිහට තමයි යන්න තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ මේ ඒ වගේ සක්මන් කිරීමේ සිතිවිලි පැමිණේද සෝදිසියෙන් බැලුවෙමි කියලා. ආ. කමක් නැහැ. හිත ගැන පොඩි අවධානයක් අවධානයෙන් ඉන්නවා කියන වගේ හැඟීමක් නේ තියෙන්නේ. ඉතින් අවධානය පවත්වන්න පාදයේ ස්පර්ශයේ කියන්නේ පාදයට දැනෙන දේවල් වල ඒක කියන්නේ පාදයට දැනෙන දේවල් වලට අපි මුළු හදින්ම ඒ කටයුත්ත කරනවා නම් නැත්නම් සම්පූර්ණ අවධානය එතෙන්ට යොදලා කරනවා නම් ආයි හිත දිහා බලන දෙයක්වත් නැහැ හිත ටික ටික මේ ඒ කියන්නේ දොඩමඩු වෙන ගතිය අඩු වෙලා යනවා හිතේ තියෙන සිතුවිලි සිතුවිලි අඩු වෙලා යනවා ඒක ආයි අපි මේ බලන්න ඕමනාවකුත් නැහැ මොකද අපේ සම්පූර්ණ අවධානය දැනෙන දෙයට පාදයේ දැනෙන දෙයට යොමු වෙන නිසා ඒ නිසා කියන්නේ වෙහෙසක් අරගෙන ආයි හිත දිහා බලන්න ඕනේ නැහැ මුළු අවධානයම පාදයේ ස්පර්ශයට යොදන්න. එතකොට ඉබේටම කටයුතු සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මුල් දින ටිකේදී පරයන්ක භාවනාවේ යෙදෙන විට විනාඩි 20ක්වත් එක දිගට යෙදීීමට සිටීමට නොහැකි තරම් අධික වේදනා ඇතිවිය. ආපේක වැඩක් නැති වේද හිතුණා. නමුත් කමඨහන් සුද්ධ කිරීමේදී හා ධර්ම ශ්‍රවණයේදී ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. අද දින වන විට කිසිම අපහසුතාවකින් තොරව මා පැය භාගකට වැඩිය ආනාපාන සතිය යෙදුණා. හිතවිලි ආවා. නමුත් ඉක්මනින්ම නැවත හුස්මට සිත ආවා. සතුටක් දැනුණා. හොඳ දිගට කරගෙන යන්න. ඒ කියන්නේ කොහොමත් කියන්නේ අපිට මේක පොඩ්ඩක් මුලදී අමාරුයි. ඉතින් අපි මේ අමාරුතාවය පොඩ්ඩක් තේරුම් ගන්නත් අවශ්‍යයි. නැත්නම් අපි කරන්නේ මේ භාවනාවට බැනලා නිකන් ඉන්නවා මේ මේකේ අපි යෙදෙන්නේ නමුත් අපි මෙහෙම කාලයක් අරගෙන මේකට පුළුවන් තරම් කැපවීමෙන් මේක කරනවා නම් අනිවාර්යෙන් ඔන්න Tamanටත් මේක කරගන්න අවස්ථාව තියෙනවා. මෙතන බැරි කමක් නැහැ. මෙතන ඒ කියන්නේ බැරි කමක් නෙමෙයි තියෙන්නේ. අපිට තාම යෙදෙන්න අවස්ථාව නොලැබිච්ච එක. ඉතින් අපිට අවස්ථාව යෙදුණා නම් අපි හොඳට මුළු කාලය මේ වෙනුවෙන් වැය කළා අපි මේක කරනවා නම් අනිවාර්යෙන් ඕන කෙනෙකුට ඉතින් හිත එකඟතාවයක් හදාගන්න පුළුවන්. ඒ නිසා උත්සාහයෙන් දිගට කරගෙන යන්න. ගරුතර ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව පසුගිය දින දෙකේදී සක්මන් භාවනාවේ යෙදුණෙමි. වේගයෙන් ලන්පැදුරේ සීපිටක් එහාට මෙහාට සක්මන් කෙලෙමි. පසුව සෙමෙන් සෙමෙන් විලුඹ ඇඟිලි විලුඹ ඇඟිලි කිදිතමින් සක්මනේ නියලුණෙමි. පෙර දින ධර්ම පෙර දින එසේ සක්මන් කරමින් සිටින විට මගේ දෙනෙත් දෙකම නොපෙන්නසේ දැනුනේය. සමාධිය හොඳින් පිහිටා තිබිනි. නොපෙන්නන දෙනෙතින්ම මා ලනුපැදුරේ සක්මන් කළෙමි. ලනුපැදුරේ නිසාද මන්දා හොඳින් දෙනෙත් නොපෙනී සක්මන් කිරීමට හැකි විය. මෙසේ විනාඩි 40ක් පමණ සක්මනේ යෙදුණෙමි. ඒ සක්මන් සක්මනේ පාවෙන ගතියක් දැනෙන්නට විය. දෙපතුල් හිරි වැටී දෙබෙන්නාසේ දැනිනි. අලුත් හුලුම් ගොඩක ඇවිදින්නසේ දැනුනි. සක්මන් භාවනාවට කැමැත්තක් නොමැතිව සිටීමා දැන් සක්මන් භාවනාවට කැමැත් භාවනාවට කැමැත්තක් දක්වමි. එම භාවනාවේදී වැරද්දක් ඇතොත් නිවැරදි කර දෙන තේක්වා. මම හිතන්නේ මම මීට කලිනුත් ඔය ගැන පොඩි සඳහනක් කළා. ඒ කියන්නේ හොඳට සක්මණෙන් හිත එකඟ වෙනවා නම් පොඩ්ඩක් අපිට පුළුවන් කියන්නේ Tamanටම තේරෙනවා අපිටම නිකන් කලවර වේගෙන වගේ වෙනවා, සමහරවිට නිකන් SPA වේගෙන වගේ වෙනවා. ඒ වගේ දේවල් හරහා පොඩ්ඩක් සමහරවිට කෙනෙකුට සක්මණෙන් හිත එකඟ වෙන්න උත්සාහ එකඟ වෙන ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට සක්මනේ S2 පියාගෙන සක්මනේ යෙදෙනවට වඩා හොඳයි. ඇත්තටම හිටගෙන එහෙම්ම හිතට සමාධි වෙන්න දෙන්න. මොකද මේ සක්මනේ අපි කරගෙන ඉරියව්ව ටිකක් රළු වැඩි හිත තව ටිකක් ගැඹුරට යන්න. ඒ හින්දා හිටගෙන එහෙම්ම පොඩ්ඩක් හිතට සමාධි වෙන්න ඉඩ දුන්නා නම් නැත්තම් තැම්පත් වෙන්න ඉඩ දුන්නා නම් ඔයිටත් වඩා ගැඹුරකට යන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඊළඟ පාර සක්මන කරද්දී ඔය වගේ තත්ත්වයක් මතුවුනොත් එක්කෝ එහෙම්ම හිටගෙන පොඩ්ඩක් හිතට එකඟ වෙන්න දෙන්න. නැත්තම් ළඟ නම් තමන් වාඩි වෙලා ඉන්නේ පාඩු වෙන තැන තියෙන්නේ. එහෙම්ම ගිහිල්ලා පරයන්කට වාඩිලා හොඳට හිතේ එකඟතාවය හදාගන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාවේ මූලික භාවන් මූලික කමඨහන් ලෙස ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කිරීම යොදා ගතිමි. මෙසේ ටික වේලාවක් මෙනෙහි කරත්ම මට මගේ හිතේ සතිමත් බව හොඳින් දැනිනි. ආස්වාස ප්‍රස්වාසය ඊට ඊටමත් සියුම්ය. තවදුරටත් මෙසේ මෙනෙහි කිරීමේදී හොඳින් පපුව පුරාම යන ආස්වාස වාතයත් ප්‍රසස් වාතයත් මට හොඳින් දැනිනි. මෙසේ හොඳින් දැනුන්න ඇතුල්වන සහ පිටවන වාතය ටිකෙන් ටික තුනී වීගෙන යයි. ටිකකදී නොදැන තරමට තුනී වීගෙන යයි. එහෙත් තවත් වේලා මේ ආකාරයට බලා සිටියදීම නැවතත් මේ සියුම් වූ ගතිය අඩුවන බවක්ද පෙනේ. මට උස ආසනයක් උඩ වාඩි වීස්ට මෙම ආනාපාන කය දෙස බලා සිටිනු සිටිනු විය හැකිය. සතුට සිතින් යුතුව මේ ආකාරයට මට සිටිය හැකිවද සීනුව නාද විය. තව වේලාවක් මට සිටිය හැකිවද සීනුව නාද විය. ටික කාලයක් තිස්සේ සක්මන් භාවනා කරගෙන යන විට යන විට හිතට නොයෙක් සිතුවිලි විටින් විට ගලාවත් හිත සතිමත්ව ඇවිදීමේදී දැනෙන හැම දැනීමක්ම මෙනෙහි කිරීමට උත්සාහ දරමි. ඔව් මම හිතනවා මොකුත් කියන්නේ විශේෂයෙන් යමක් එකතු කරන්න දෙයක් නැහැ. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ තමා සමහර ලාවට Taman ටිකක් හැඟෙනවා. උගා උඩ ඉඳන් මේක දිහා බලාගෙන ඉන්නවා වගේ නැත්නම් පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා වගේ සාමාන්‍ය ඔළුව පොඩ්ඩක් හැරිලා වගේ. වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒවා ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න නැතුව දිගට කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහත් සඳහන් කොටසේ තේරුම සරල ලෙසින් පැහැදිලි කර දෙන තෙක්වා මේ වෙලේ පහළ වූ නාම රූපය ඇති වී නැති යන හේයින් අනිත්‍ය දුක් ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩාවට පත්වන හේයින් දුකය තමා කැමති ලෙස නොපවතින බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ මේ නාම රූපයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භාග තෘෂ්ණාව සමුදය සත්‍ය නම් මේ. ඒ දෙකේ නොපැවැත්ම නම් වූ නිර්වාණ නිරෝධ සත්‍ය නම් මේ. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩි යුතු ප්‍රතිපatti මාර්ගය ඒකාන්තයෙන්ම මාර්ග සත්‍ය නම් මේ. එතකොට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දුක්ඛ සත්‍ය පැත්තෙන් ඉතින් විස්තර කරද්දී ඉතින් ටිකක් එහාට ගිහිල්ලා ඔය අභිධර්ම පොත්වල එහෙම හුඟක් ඔය පැත්ත ගැන විස්තර වෙනවා. ඒ කියන්නේ විවිධාකාර රූප ස්වභාවයන්, වේදනා ස්වභාවයන්, හිතේ එන සිතුවිලි ස්වභාවයන්, සංස්කාරයන් ඔක්කොම ඉතින් දුක්ඛ සත්‍ය කොටසේ තමයි දාන්නේ. ඉතින් ඒ ඇත්තටම අපි විපස්සනාවට ගන්නෙත් මේ දුක්ඛ සත්‍ය යටතේ එන කොටස් තමයි විපස්සනාවට නැංවෙන්නේ. කියන්නේ අපි රූප ධාතු ටිකක් බලනකොට ධාතු හතර දිහා බලනකොට නැත්නම් වේදනාවන් දිහා බලනකොට හිතේ සිතුවිලි දිහා බලනකොට නැත්නම් චිත්ත ස්වභාවයන් දිහා බලනකොට එතකොට මේ දුක්ඛ සත්‍යයක් තමයි ඇත්තටම තේරුම් ගන්නෙ. ඒක හැබැයි එක පාටම මේ චතුරාර්ය සත්‍ය මට්ටමකින් නෙමෙයි පටන් ගන්නෙ. ඊට මෙහාදී මේ මේවැ තියෙන ආවේනික ලක්ෂණ හඳුනා ගැනීමකින් වගේ තමයි පටන් ගන්නෙ. නිසා එක පාටම අපිට මේ චතුරාර්ය සත්‍ය මට්ටමක් කතා කරන්න බෑ. ඒ නිසා ඔය සතර සතිපට්ඨානයේදීත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මට්ටම කතා කරන්නේ ධම්මානුපස්සනාවෙත් අන්තිම කොටසේ. ධම්මානුපස්සනාවේ කොටස් පහක් පෙන්වලා දෙනවා. පබ්බ පහක්. ඒකෙත් අන්තිම පබ්බේවත් වශයෙන් නැත්නම් අන්තිම කොටස වශයෙන් තමයි චතුරාර්ය සත්‍ය පෙන්වලා තියෙන්නේ. නිසා චතුරාර්ය සත්‍ය මට්ටමක් එකපාරටම හඳුනා ගන්න යනවට වඩා මුලින්ම අපි බොහොම සරල තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. මුලින්ම සිහිය පිහිටව ගන්න ඕනේ. වර්තමානට හිත ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ටික ටික ටික ටික ගැඹුරකට ගැඹුරට යන්නේ. කියන්නේ හිත ගැන අවධානය හිතෙන් බලන්න ස්වභාවයක් ඔන්න ටික ටික හැදෙනකොට තමහල්ලාවට හොඳට හිතේ අපිටම සංසිඳීමක් නැත්නම් විවේක වෙච්ච ස්වභාවයක් එනකොට වටහා ගන්න පුළුවන්. ඒවත් තව තව බහුලීකృత කරගෙන යන පාරක් තමයි තියෙන්නේ. පිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කලක සිට ආනාපාන සතිය සහ සක්මන් භාවනාවේ නිරත වන යෝගියෙක්මි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ දිනපතාම පැයක් පමණ කාලයක් නිරත වෙමි. ඒ අවස්ථාවේ ඊතා කෙටි කාලයකින් මගේ හිත සමාධිගත වේ. සිතුවිලියේම බොහෝම අඩුය. සිතුවිල්ලක් ආවත් එහි සිතුවිලි මාත්‍රයක් පමණ දිස්වි. එය මැකී යයි. මම බොහෝ විට වම දකුණ යන අරමුණට හිත නොයොදවමි. බොහොම සැහැල්ලුවකින් තබන වාසයේ දැනේ. සක්මන කරන කාලය ගත කෙරේ. කය දෙපසට වැනෙන ස්වරූපයක් ඇති වී සක්මන් තීරුවෙන් පිටට වැටෙන්න යන ස්වරූපයක් ඇති වේ. වරහන් ඇතුලේ ඒ පැයකට ආසන්න කාලයක් සක්මන් සක්මන් කරන විටයි. ඊළඟ පරයන්ක භාවනාව ගැන තියෙනවා. ඔව් මම හිතනවා يعني පැයක කාලයක් යනකොට අසමබරතාවයක් එනවනම් එච්චරම පැයක් යන්නේ නැතුව පොඩ ඊට මෙහාදී අර සමබරතාවය පවත්වමින් කරන්න පුළුවන් මට්ටමේදී නතර කළා. ඉඳගත් ඉඳ ගන්න ගියා නම් හොඳයි කියලා තමයි මට්ටම් හිතෙන්නේ. මම පසුව පරයන්ක භාවනාවට ඉඳගනිමි. එවිට මට විනාඩි 5කටත් අඩු කාලයකදී නිින්ද යන ස්වરૂපයක් දිස්සේ. මගේ හිස පහතට නැමෙන විටම මම යලිත් හිස ඍජු කර ආනාපාන මූලික කමටහට හිත තබමි. බොහෝ වේලාවකට මට ආනාපානෙද නොදැනේ. ඔබ වහන්සේගෙන් මා ඊයේත් පරයන්කේදී එන හිතමතා හිතාමතා එන දෙක පැහැදිලි නැහැ ලියලා තියෙනවා. එන එකට කළ යුතු දෙය විමසූ විට ඔබ වහන්සේ දුන් පිළිතුරුයේ නිදිමත වුණ ගමන් පරයන්කෙන් නැගිරින්න එපා. අනෙක් පිළිතුරුයේ හිටගෙන ඉඳගෙන ආනාපානසතිය වඩනා ලෙසයි. ඒ දෙකම මම ඊයේ සිට අද දක්වා අත්හදා බැලුවෙමි. මට ඊයේ හවස වැලිමලුවේ පැයකට ආසන්න වේලාවක් සක්මන් කරමින් පර්යංගකට ආ විට විනාඩි 45කට අධික කාලයක් සිටීමට හැකි විය. කකුලේ නැවීම වල තද වේදනාවක් ආවද මම ඒ ස්ථානට හිත තබා එම වේදනාවද නැති කරගත්තෙමි. එම අවස්ථාවේ මට තවත් වේලා සිටීමට පුළුවන් යැයි සිතුණත් ශාලාවේ ලයිට් නිවීමට වරහන් වෙලාව 9:25යි තිබූ හේයින් නැගිට්ටෙමි. මේ රාත්‍රී වලට අනුන් තවදුරටත් මා කරන භාවනාවේ වැරදි මේ කරුණ වලට අනුව මා තවදුරටත් මා කරන භාවනාවේ වැරදි අතොත් කරුණාකර පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හරි. කියන්නේ දැන් ටිකක් ඒ කියන්නේ අර නිදිමත ගතිය අඩු වෙලා මේ පරයන්කෙත් අවදියෙන් ඉන්න පුළුවන් ගතියක් තමයි හැදිලා තියෙන්නේ මට පේන විදිහට මේ මේ වார்த்தාවට අනුව. ඒ නිසා උපක්‍රම පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපි කොහොමද මේ නිින්ද ජයගන්නේ? නැත්නම් අපි මොකද සක්මණෙන් හදාගන්නේ හොඳ එකඟතාවයක්, සතිය පිහිටීමක්. නමුත් ඒකේ තියෙන අර සරල බව හරහා ඒකාකාරී බව හරහා හිත නින්දට වැටෙනවා නම් ඒක එක පැත්තකින් හරි මේ අපරාධයක් වගේ දෙයක් වෙන්නේ මොකද අපි හොඳට නිකන් අස්වැන්න නෙලාගෙන මේ ආවට පස්සේ නිකන් ඔක්කොම ටික ගඟේ දැම්මා වගේ. ඉතින් ඒ නිසා සක්මණෙන් හදාගන්න එකඟතාවය තවදුරටත් වර්ධනය වෙන විදිහට තමයි අපි මේ ඉඳගෙන ඉන්න භාවනාවේදී කටයුතු කරන්න තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ ඒ සඳහා වාඩි වුණ ගමන්ම නිතරම නිින්ද යනවා නම් අර කලිනුත් කිව්වා වගේ පොඩ්ඩක් බලන්න වෙන උපක්‍රමයක් යොදලා හිටගෙන පොඩ්ඩක් මේ එහෙම ඉඳලා හිතට එකඟ වෙන්න දෙන්න නැත්නම් හිටගෙන ආනාපාන සතිය නම් තමන්ගේ කමටහන ඒක පොඩ්ඩක් බලන්න නැත්නම් අපි හිතමු ශාලාව ඇතුළට එන්නේ නැතුව පොඩ්ඩක් එළියේ ඉඳගෙන එළියේ පුටු අධ්‍යයන හරි කොහොම හරි චුට්ටක් අර වාතාශ්‍රය මිශ්‍ර මේ සහිතව මේ පොඩ්ඩක් ඉඳලා බලන්න මේ වගේ පොඩි පොඩි උපක්‍රම හරහා අර සම්පූර්ණයෙන්ම නිින්ද යන එක වළක්වගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතුවිලි වැටහෙන්නේ ඇවිත් ගිය පසුවයි. එම නිසා සංකත ඕලාරික පටිසම්පන්න වශයෙන් විග්‍රහකයේදීම සිදුවන්නේ එම සිතුවිල්ල මැකී ගිය පසුවය. සාමාන්‍ය සිදුවීම එයයි. ඒත් යම් ආයතනයක් කරහා සිතුවිල්ලක් ඇතිවීම පසුව ඒ අනුව මනාපයක් හෝ අමනාපයක් හෝ වික්ෂාවක් හෝ ඇති වොත් ඒ සමගම පහත් සඳහන් ක්‍රියාදාමයේ සිදුවන බව පැහැදිලිය. එනම් මනාපයක් නම් ඒ පසුපස සතුට සිතක් ඇති පැවතීම අමනාපයක් නම් ඒ පසුපස නුරුස්නා සිතක් ඇතිවීම, උපේක්ෂාවක් නම් මැදිහත් සිතක් ඇතිවීම. මෙම ස්වභාවයේ ඇතිවීම මෙම ඇතිවන ස්වභාවයේ ඇතිවීම පැවතීම නැතිවීම මේ අනුව අත්විදීම පහසුය. එනම් සතුටුදායක සිතක ඇතිවීම පැවතීම නැතිවීම නුරුස්නා සිතක ඇතිවීම පැවතීම නැතිවීම උපේක්ෂා සිතක ඇතිවීම පැවතීම නැතිවීම හිතවිලි ඇතිවීම නැතිවීම හරහා මා වඩන කමඩහන් අනුව මා වඩන කමඨහන මෙයයි. මූලික කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. මේ අනුව සතුට, අමනාපයේ උපේක්ෂාව මට අයිති දෙයක් නොව, එය මනසේ ස්වභාවයක් බව පසකට වී බලා සිටීමට බොහෝ විට හැකිය. උපදේශපතමි. මේ කිසි වරදක් නැහැ. ඔය විදිහට කරගෙන යන්න. ඒ කියන්නේ අපි තේ සතිය දිනු වෙනකොට ඇත්තටම හුඟක් මේ වැඩි වෙලාවක් මේකට විවිධ උපක්‍රම කරන්න දෙයක් නැහැ. ඉක්මනටම ඇතිලා යනවා. ඒ කියන්නේ අපි හිතමු මුල් කාලේදී සතියේ ඒ තරම්ම ප්‍රබල නැත්තම් හිතේ මේ සිතුවිල්ලක් ආවහම බලපවත්වන කාල පරිච්ඡේදය වැඩි. මොකද අපි නොදැනුවත්වම වගේ ඒකට යම් මේ අනුග්‍රහයක් දක්වනවා. නිසා මේකේ යම් වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට අපි නිකන් ඒක දිහා බලපු පමණින් යන්නේ නැහැ. ඒ වෙලාවේදී Tamanට තේරුම් ගන්න පුළුවන් අර තිබුණ ශාන්ත ස්වභාවයෙන් නැත්නම් තිබිච්ච විවේක ස්වභාවයට සාපේක්ෂව දැන් තියෙන ස්වභාවය සංකතයි, හෝලාරිකයි, පරිසම්පන්නයි විද ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒක තේරුණා නම් ඔන්න ආයෙත් හිත නිදහස් වෙනවා නැත්නම් හිත මැදහත් වෙනවා. ආයෙ උපේක්ෂාවට එනවා. ඉතින් හැබැයි හිත තව තව සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ තරම්ම ඉතින් දේවල් උපක්‍රම ඔච්චරම දුරට යන්න ඕනේ නැහැ. මේක தત્වේ තේරුම් ගත්තාම අපි තුමු සිතුවිල්ලක් ආවා. මේක ද්වේෂසිතක් කියලා තේරුම් ගත්තාම අපි ඒකට අනුග්‍රහ කරන්නේ නැත්නම් අනිවාර්යෙන් එයා යනවා. ඒ කියන්නේ මේ ක්ලේශය තේරුම් ගත්තා නම් ක්ලේශයක් වශයෙන් අපි ඒකට අනුග්‍රහ කළෙත් නැත්නම් අනිවාර්යෙන් යනවා. ඒ හින්දා අර තරම්ම මේ සංකතයි ඕලාරිකයි කියලා අපිට මේ ඒ තරම්ම විස්තරයක් අවශ්‍ය යොදන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා මේ යොදලා තියෙන ක්‍රමයේ කිසි වරදක් නැහැ. මේ ක්‍රමෙම තමයි ඇත්තටම චිත්තානුපස්සනා මට්ටමේදී සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එක එක જાතියේ මේ සිතුවිලි හඳුනා ගන්නවා. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා චේතන චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ සිතුවිල්ලක් ආව ඔන්න සරාග සිතක් ආවා. ඒක හඳුනාගත්තා. මේක ඇති වුණා. ඊට පස්සේ ඔන්න ඒක නැති වුණා. ආයෙත් ඔන්න අපිටම විශේෂිතක් ආ ඔන්න ඒක ඇති වුණා ඔන්න නැති වුණා. ඒ ක්‍රමේ තමයි ඇත්තටම සතිපට්ඨානෙදී උගන්වන්නේ. එහෙනම් මේ කොයි ක්‍රමේ පාවිච්චි කරත් කමක් නැහැ. Tamanට සාර්ථක වෙන ක්‍රමේ පාවිච්චි කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී හෝ පරයන්කේදී අරමුණක් නොගෙන සිටි සිටේදී හමුවන මතුවෙන සිතුවිල්ලක් ශබ්දයක් හෝ රූපයක් පිළිබඳව කෙලෙස් ඇතිවීම වළක්වා ගැනීමට නම් සිතුවිල්ලක් ඇති විට හඳුනා ගැනීමත් ධම්ම රූපයක් මත මනෝවිඥානයක් ඇතිවීම නිසා එනම් වරහන් ඇතුළේ එම හේතුව නිසා ඇතිවන ඵලය මෙම හේතුන් භංග වීමෙන් නැතිවන්නේ වශයෙන්ද හේතුන් පටිච්ච සම්භූත හේතු භංගා නිරුද්ධති යන්න සිදුවීමද සඳහා ශබ්දයක් ඇසීම සිදුවන්නේ නම් පෙරළසින්ම කනත් ශබ්දයක් සෝත විඥානයත් හමුවීම නිසා දිගින් කෙලෙස් ඇතිවීම වළක්වා ගත හැකිය. හැකිද? එසේම රූපයත් දැකීමෙන් ඇසත් රූපයත් චක්කු විඥානයත් හමුවීමෙන් රූපේ උපාදානයේ සිත්විලි මෙවීම සිදුවීම පෙර ලෙසම වළක්වා ගත හැකිද? මේ ක්‍රමවේදය නිවැරදිදයි පහදා දෙන්න. මට හිතෙන්නේ හැබැයි කියන්නේ අපි සාමාන්‍යයෙන් අර සතිය දුර්වල නම් ටිකක් ඔය මේ ක්‍රියාදාමයේ ඈතට යනවා. දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී විස්තර කරනවා බුදුරජාන් වහන්සේ චක්කුංජ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තන් සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඒ කියන්නේ මේ ප්‍රපංචයට යාම ටිකක් මේ මේ යන ක්‍රියාදාමේ මේ ප්‍රතික්‍රියාවේ ටිකක් එහාට වෙන්නයි තියෙන්නේ. හැබැයි මේ ප්‍රපංචයට යන්න කලින් අපිට අපේ සතිය දියුණු නම් අපිට අහු වෙනවා. මේ විතර්කයක් පහළ වෙනකොටම අහු වෙනවා. එතකොට ප්‍රපංචයක් දක්වා දිවෙන්නේ නැහැ. ඒ නිසා සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අපි අර මුලා වෙලා සිතුවිලි බහුලව ඉන්න කාල පරිච්ඡේදය එන්න එන්න අඩු වෙලා අඩු වෙලා අන්තිමට අපේ හිත අපිට ඕමන අරමුණේ තියෙනවා ඒකේ අරමුණෙන් පිට යනවාත් එක්කම දැනගන්නවා ඊට ඒක දැනගත්ත පමණින් ඔන්න ආයෙත් හිත එනවා මොකද අපිට උනන්දුවක් නැහැ මේ හිත පිට යාම සම්බන්ධයෙන් නැත්නම් අපි හිත පිට යාම අනුමත කරන්නේ හිත පිට යාම අගය කරන්නේ ඒ වෙනුවට මේ උපේක්ෂා සහගත අරමුණේ ඉඳීමයි අගය කරන්නේ හිතටමත් දැන් තේරලා තියෙනවා මේ තියෙන උපේක්ෂාවේ තියෙන ඒ කියන්නේ ශාන්ත ස්වභාවයක් නැත්තම් මේකේ තියෙන පිළීමේ අඩු ස්වභාවය. සහිත මේක තේරුම් ගන්න තේරුම් ගන්න අර යන ක්‍රියාදාමේ අඩු මට්ටමකින් මේක මේ වලකින්න පටන් ගන්නවා. ඒ නිසා කියලා තියෙන දේ කාරණේ හරි කියලා කියන්න පුළුවන්. ඒකයි ඔය පස්සේ කියන්නේ අපිටම ටිකක් හොඳට හිතේ හික්මීම ඇති වුනහම ඒකයි බුදුරජාන් වහන්සේ ඍජුවම අර බාහ්‍ය සූත්‍රයේදී එහෙම දේශනා කරන්නේ මේ මොකද්ද? දිත්තේ දිත්ත මත්තං. නැත්තම් සුතේ සුත මත්තං. මුතේ මුත මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මේ දැක්කා දැක්ක දේ දැක්ක පමණින් නතර කරන්න. ඉන් එහාට කතාවක් ගොතන්න එපා. ඇහුණා ඇහුණාට පස්සේ එතනින් නතර වෙන්න ඒත් ඔස්සේ ඒ ඔස්සේ සිතුවිලි සමුදායක් දියත් කරන්න එපා. අන්න මොනා හරි ගඳ සුවඳ එහෙම නැත්නම් දිවට රසක්, කයට ස්පර්ශයක් දැනුණා. ඒ දැනීම එතනින් එතනින් අවසానයි. ඒ ඔස්සේ සිතුවිලි අවදි කරගන්න යන්න එපා. ඊට සිතටත් සිතුවිල්ලක් මොකක් හෝ ආවා. නමුත් ඒ ඔස්සේ අලුතෙන් අපි අනුග්‍රහ කරමින් අලුත් සිතුවිලි දාමයක් දියත් කරන්න එපා. ඒක එතනින් අවසන් කරන්න. ඉතින් ඔය தත්ත්වයට තමයි ටික ටික යෝගාවචරයේ එන්නේ. දිත්තේ දිට්ටමත්තම් මට්ටමක්. නැත්තම් සුතේ සුතමත්තම් මට්ටම. ඉතින් මට්ටම හැදෙන්න හැදෙන්න <coughs> මේ හිතට හරි විවේකයක් දැනෙන්න පුළුවන්. මොකද හිත සාමාන්‍යයෙන් දොඩමලුයි. සාමාන්‍යයෙන් අතීත අනාගත අරමුණු ඔස්සේ යන ගතියක් තියෙනවා. නමුත් මේ විදිහට අපිට එතන එතන හිත නතර කරගන්න පුළුවන් නම් අරමුණු වල දුවන්න නොදී එතන එතන නිකන් ලක්තැනම ලොක් කරන්න පුළුවන් නම් අන්න හිත විවේක වෙන්න පටන් ගන්නවා. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මග මා දිග කාලයක් සක්මන් භාවනාවේ නිරත වේ. පරයන්කට යනවා. විනාඩි 10ක් පමණ කාලයකදී හුස්ම රැල්ල තේරෙන්න පටන් ගන්නවා. ඒ සමගම මගේ උදරයේ ගැසීම පටන් ගන්නවා. එය යනවා. ටික වේලාවක් තියෙනවා. එය තුනී වෙනවා. වමේ පැත්තක වේදනාවකුත් එනවා. පිටේ පැත්තක වේදනාවකුත් එනවා. පෙර දිනකත් මා මේ මා කමඨහන් සුද්ධ කරන අවස්ථාවේ ඔබ වහන්සේට දන්වා සිටියා ඔබ වහන්සේ කියා සිටියේ ඒ දිසා බලා සිටීමට කියයි. මට මේ නිසා පරයන්ක භාවනාව කරන්න මැලි බවක් ඇති වෙනවා. ඒ නිසා දිගු කාලයක් සක්මන් භාවනාවේ යෙදෙනවා. සක්මන් භාවනාව පමණක් කිරීම සෑහේද මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මට? තෙරුවන් සරණයි. අර මොකද්ද මේ බඩනගලවා කිව්වේ නේද? දැන් නැද්ද? ඉඳලා මම සක්මන් සක්මන් ඉඳලා මේ පරියන්කට ගියාම වාඩිලාම අපේ හැමෝටම මම ගැස්සෙනවා මේ මේ ටික මෙහෙම ටික මැෂින් එකක ගැස්සෙනවා දැන් තාමත් එනද ඒ ටික එනවා අපේ හැමෝටම වාඩිලාම ඒ ඒ සිද්ධි ඉතින් ඕම මස් පිළිත් එක්කම ගෙහෙනවා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී නම් අපි හම්දාගෙන හොඳට යනවා. සක්මනට ධාතු ගුණත් තේරෙනවා. සක්මන් කරනකොට ධාතු ගුණත් මට තේරෙනවා හොඳට. ඉතින් සක්මනේ මට ඉන්න <laughs> ඉන්න ආස සක්මනට මම කැමතියි. හරි. කමක් නැහැ. සක්මනේ සක්මනේ යනකොට හොඳට ඒ කියන්නේ මේ හිතට වෙන වෙන වෙන සිතුවිලි එන්නේ නැතුව හොඳට අරමුණත් එක්ක යන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට සමහරවල් එනවා අපේ හොඳට. ඔව් කමන්නේ. යනවා පිට යනකොට මට මතක් කරනවා දැන් පිට ගියා කියලා. ඒක දැනගන්නවා. දැනගත්තට පස්සේ අපම යන සක්මුනේ. හොඳයි. එතකොට සිත පිට ගියොත් කොච්චර වෙලා ඒ පිට ගිහිල්ලා ඉන්නවද? සමහර 10ක්. කොච්චර නෑ විනාඩි දෙකක් යනකොට මම දන්නවා මම අරමුණෙන් පිට ගිහිල්ලා කියලා. හරි විනාඩි දෙකක් යනකොට දැනගන්නවා. හරි ඊට පස්සේ වැඩි වැඩි කාලයක් අරමුණේ ඉන්න පුළුවන්ද? අරමුණේ පුළුවන් මට ඒකට කකුලට අර උෂ්ණ ගති දැනෙනවා, තාද ගති දැනෙනවා, සීතල ගති දැනෙනවා. මේ කෙන්දවලේම තද ගති ඔය මේව මට දැනෙනවා. සක්මන් කරනකොට ඔව්. හොඳයි. ඉතින් ඒක දැනුණාට වරදක් නැහැ. ඒක දැනගන්න එක තමයි අපි උත්සාහත් වෙන්නේ. අපේ හිත සාමාන්‍යයෙන් ඕවා දැනගන්න කැමැත්තක් නැහැනේ. අපේ හිත ඉන්නේ ඔක්කොම මොනවා හරි අතීත දේවල් අල්ලගෙන කතා කර කර. නැත්නම් අනාගත දේවල් අල්ලන් කතා කර කර. දැන් අපේ හිත ඔය සරලව මේ දැනන දේත් එක්ක ඉන්නවා නම් ඒක ලොකු දෙයක්. ඔව්. <laughs> බලන්න. ඒකෝල සබාවනා කරනකොට සමාධිගතයක් එන්නේ නැහැ තාම මදි. <laughs> තාම ඒ කියන්නේ ඔය <laughs> සමාධිගතිය ඉතින් එන්න පොඩ්ඩක් හැදිලා එන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන පමණින් එන්නේ නැහැ. ඒ ටික සක්මනේදී හිතේ එකඟතාවයක් හැදිලා සක්මනේදී හිත ටිකක් තැම්පත් වෙලා ඒ කියන්නේ අපේ චරිතේ පව වෙනස්කම් ඇති වෙනවා. ටික ටික ටික කොහොමද මේක අරමුණක් තුල ඉන්නේ? මේ සරල අරමුණක් තුල හිත පවත්වන්නේ. හිත එකඟතාවයක් වෙන්නේ කොහොමද? මේවා ටික ටික වෙන්න වෙන්න අපි අපි නිකන් තැම්පත් භාවයක් එනවා. ඊට පස්සේ ඒකත් එක්ක තමයි ඔන්න වාඩි වෙන්නේ. වඩුණාට පස්සේ හිත එහෙම්ම එකඟ වෙනවා නැත්නම් අපිටම සූක්ෂම අරමුණකට හිත යොදන්න පුළුවන්. අන්න ඒ වගේ ලක්ෂණ ටිකක් තමයි මතුවෙන්නේ. ඒ නිසා වාඩි වෙලා ඉරියව්වට හිත ගන්න පුළුවන්ද? පුළුවන්. අපි හන්දේ මම වාඩි වෙලා ධම්මම් මෙතන කියලා හිතාගත්තා වාඩිලා ඉරුමුණට අරුණට එන්න පුළුවන්. ඊට පස්සේ අර අර <laughs> ගැසීම ආවට පස්සේ මට අරුණත් එක්කම එපා වෙනවා. <laughs> මේ එතකොට අපි හැමෝටම අනිත් ඒ වෙලාවට අනිත්‍ය දුකයි කියන්නද මම? <laughs> ටික කමන්නේ සක්මනේ වැඩිපුර යෙදෙන්න. සක්මනේ වැඩිපුර යෙදලා ඒ කියන්නේ ඉන්න ඉරියව්ව කොහොමද මේ බිමද වාඩි වෙන්නේ? පුටුවේද? පුටුවේ තමයි වාඩි වෙන්නේ. හරි. පුටුවේ නිකන් හොඳටම හේත් වෙලා දින්නේ. හේත් වෙන්නේ නැහැ. අර උඩට ගියා වැලිමලුවට ගියාම අර පඩි පඩියක් උඩ තමයි වාඩි වෙන්නේ අපේ හැමතින වැලිමලුවේදී එහෙම. ඒත් ඇඟ දඟලනවද? <laughs> කොයි වෙලාවෙ වාඩි නැති. <laughs> පොඩි කාලේ ඉඳන්ම කොහමද? <laughs> නෑ අපි අන්තිම භාවනා කරන පටන් ගත්තට පස්සේ මේ ඉස්සර මෙහෙට ඇවිල්ලා මිටි ඉස්සලා රිට්‍රීට් එකදී තමයි පටන් ගත්තේ ලොකු ආමුදුරති ධම්ම ජීව ආමුදුර ඉන්න කාලෙත් තිබුණා මං කිව්වා ඒක ආමුදුරන්ට ඔව් ලොකු සාරස මොකද කිව්වේ ආමුදුරත් <laughs> කිව්වොත් ඒක තමයි බලාගෙන ඉන්නේ කියලා ඉතින් මම බලන්නේ නැහැ අපේ ආමුදුර ඒක තමයි පොඩ්ඩක් නටන එක බලන්න තමයි වෙන්නේ මම දැන් බලන් ඉන්න බෑ ඉතින් ඒ කියන්නේ ඉස්සර මොකක්වත් කායික වශයෙන් දැඟලීමක් මොකක්වත් තිබුණේ නැහැ අපිටම සක්මනේදී හිත එකඟ කරගෙන ආවා වාඩි වුණාට පස්සේ හොඳට හිත හිත ආනාපානෙත් එක්ක ඉන්න ස්වභාවයක් තිබුණාද? අපේ මේ වගේ දැන් සක්මනට වාඩි වුණාට පස්සේ අර අතනින් මේ ආනාපානෙට වාඩි වුණාට පස්සේ සක්මනේදී අර ගත මේ සක්මනේදී ඇති වුණු සමාධිය වගේ මේ හිත එක තැම්පත් වීම ආම දැන් සක්මනේ ආනාපානෙට වාඩි වුණාට පස්සේ විනාඩි 10ක් විතර යනකම් අර අරමුණු එන්නේ නැහැ. ආස්වාස් වාසය දැනෙන්නේ නැහැ. හරි. එතකොට ඊට පස්සේ ආස්වාද ප්‍රාසය දැනකොට තමයි මේ தත්තරපත් වෙන්නේ. නෑ ඒක තමයි. මීට කලින් ඔහම වුණ නැද්ද? නෑ අපෙන් දෙහෙම කිසිම නෑ මේ මොකක්වත් එහෙම එකක් නෑ මට. දැන් කොච්චර කාලයක් වෙනවද භාවනා කරන්න පටන් අරන්? දැන් අවුරුදු 4 5ක් විතර වෙනවා. 4 5ක් වෙනවා. ඒත් අපි දිනපතා නම් කියනෝන් දිනපතා නම් ඉතින් ආනාපාන සතිය නම් කරන්නේ නෑ අපි හැමදේම. මම සක්මන් භාවනා නම් කරනවා. හොඳයි. සක්මන් භාවනා කරද්දී හිත තැම්පත් වීමක් වෙලා හිත හොඳට මේ අරමුණ එක්ක ඉන්න ස්වභාවයේ තියෙනවා නම් වාඩි වුණාට පස්සේ අපි හිතමු දැන් අවුරුද්දට කලින් නිකන් හිතලා බැලුවොත් මතක් කරලා බැලුවොත් අවුරුද්දට කලින් වාඩි වුණාට පස්සේ ආනාපාන සතියේ හිත තිබුණාද හොඳට? ඔය තරම් එඟල දඟලන්නේ නැතු ස්වභාවයක් ස්වභාවයක් තිබුණාද? ඔව් අපේ ඒක ඒ ආනාපාන සතියට වාඩි නම් තමයි ඒ ඒ தත්ත්වෙටපත් වෙන්නේ අපේ ආනාපාන. ඒක තමයි මම අහන්නේ. අවුරුද්දට කලින් තැම්පත් වෙලා තිබුණාද දඟලන්නේ නැතුව? ඒක නම් මතක නෑ අපේ හැමදෙන්නේ කියනකොට. හරි අමාරුයි. දැන් වෛද්‍ය වාර්තාවක් ගේන්න තමයි වෙන්නේ එහෙනම් ඉතින්. එතන මම ආවේ අපේ හොඳට මම අර වෙලාවට අනිත් දුක නම කියන්නේ කියලා. බලන්න කියලා බලන්න. පොඩ්ඩක් කියලා බලන්නකො ඉතින් නිකන් ඉන්නවට වඩා හොඳයි නේද? පොඩ්ඩක් කියලා බලලා එහෙනම් ආයෙ කියන්න එහෙනම්. මොකද්ද එහෙම කියලා. එතකොට දඟලන්නේ නැතුව ඉන්නවත් දන්නේ නැහැ. දන්නේ නැහැ කිව්වේ මම ඇහුවේ නැතුව කිව්වේ නෑ බයයි මට ඒක. ගෝහන්සෙන් දැනගෙන කියනවා කියලා හිතාගත්තා මම. අනිත් දුක කියන්නේ කියලා ගෝහන්සෙන්ගෙන් දැනගෙනම අනිත් දුක කියනවා කියලා මම හිතාගත්තා. සක්මනේදී සක්මනේදී සාමාන්‍යයෙන් හිතේ තැම්පත් වීමක් අත්දකින්නවද? වැඩි ඒ කියන්නේ දිගට මං අහන්නේ ඒ කියන්නේ හිත පොඩ්ඩක් පිට යාවි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනුවට හිතේ විතර්ක අඩු වෙලා මේ අපි තුමු හිත එකඟ වෙච්ච වෙලාවට අරමුණේ හිත ඉන්න පුළුවන් ගතියක් අත්දකින්නවද? නිදිමත වගේ වෙනවා. එනවා. නිදිමත වගේ වෙන වෙලාවල් තියෙන නිදිමත වගේ එනවා. එතකොට. එතකොට. හරි. සමහරවිට මම වාඩි වෙන බලන නිදිමත වගේ එනකොට වාඩි වෙන බලන නැත්තම් ඉතින් වැටෙයි කියලා හිතෙනවා. එහෙම. කමන්නේ අපි පොඩ්ඩක් මම හිතනවා ඉඳගෙන ඉතින් ඒ තරම සාර්ථක නැත්තම් කමක් නැහැ සක්මනක යෙදෙන්න සක්මනේ යෙදෙද්දී නිකන් හිතට ලොකු ආතතියක් ගන්න නැතුව ආයාසයෙන් කරන්න නැතුව බොහොම සරල විදිහට යන්න. සරල විදිහට යනවා දැනෙන දේ තුල හිත පවත්වන්න මේ මුලින් ඕනනම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න. වම දකුණ කියලා මෙනෙහි කරන්න. පස්සේ ඒකත් අතහැරලා දැනන දේත් එක්ක බොහොම සාවධානව මේ සංසුම් මනසකින් බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉස්සෙල්ලා පේනනේ වම දකුණු වශයෙන් තමයි මේ අර පටන් ගත්තේ. ඉතින් ඒක පිට පස්සේ වම දකුණ අතහැරලා මම දිනපතාම වගේ උදේට ලනුපතක් දාගෙන විනාඩි කරනවා. හදිසියෙන් දවසක බැරි වෙන දවසක දින ගෙදර හැම නැති දවස් තියෙනවා. මම ඒ ලනුපතේ සක්මන් කරන උදේට නැගිටම. ඒ ඒ නිසා සක්මන මට එච්චර අමාරුවක් නැහැ. ඒක තමයි. ඒකෙන් ඒකෙන් දැන් අතන ඒ තරම සාර්ථක නැති නිසා මේකෙන් පුළුවන් තරම් ප්‍රයෝජනෙ ගන්නයි තියෙන්නේ. සක්මනේ. සක්මනේ. ඔව්. සක්මනේම වැඩි ප්‍රයෝජනයක් ගන්න. අරගෙන සමහර යම් වෙලාවක Tamanට තේරුණා නම් දැන් හොඳ එකඟතාවයක් හැදිලා හිත වැඩි එහෙම එහෙම යන්නේ නැහැ කියලා. ඉඳගන්න නැතුව හිටගෙන පොඩ්ඩක් බලන්න. කියන්නේ ඉන්න ඉඳගන්න ඉරියව්වේ නම් බාධාවක් එන්නේ. පොඩ්ඩක් එහෙම හිටගෙන හිතට තැම්පත් වෙන්න දෙන්න. ඒකේ වරදක් නැහැ. ඔව්. හොඳයි. ස්වාමින් වහන්සේ වෙත ඊතා ගෞරවයෙන් දැනට මා ලබා ඇති කමටහන් අනුව හිත යම් මට්ටමට හෝ සමාධිමත්ව පවත්වා ගැනීමට උත්සාහ කරමි. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පසු කරන මම මට මෙවන් බියක් හිතට දැනේ. ඉදිරි කාලයේදී අපට මුහුණ දීමට සිදුවන ප්‍රබල රෝගාතුර වීමක් වැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ. එවිට මෙවැනි සතුයොත් වීමල යෙදිය නොහැකිවනවා නේද? එවිට අපට අපගේ මරණාසන්න සිතේ සමාධිමත් භාවය ගැන යමක් පැහැදිලි කර දෙන්න සීක්වා. නෑ ඒක තමයි අපි මේ මැරෙන්න කලින් තමයි මේක දිනු කරන්න තියෙන්නේ. මැරෙන මොහොත වෙනකන් ඉඳලා මුකුත් කරන්න බෑ. ඉතින් ඊට කලින් හිතේ එකඟතාවයක් හදාගන්නයි උත්සාහත් වෙන්නේ. සතිය දිනු කිරීම ගැන විශේෂයෙන්ම ලොකු සාහන්නාසෙත් මේ නිතර මතක් කරන දෙයක්. මේ අර මොකද්ද වෙදකමට වඩා හෙදකම හොඳයි කියන එක. ඒ කියන්නේ අපි ලෙඩක් ඇති වෙදකමක් ගන්නවා වෙනුවට ලෙඩේ ඇති වෙන්න කලින් අපි හෙදකමක් කරහා පුළුවන් තරම් ලෙඩ නොවි ඉන්න උත්සාහත් වෙනවා. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි ඇත්තටම මේ සතිය දිනු කරන්නේ. Taman කය නිරෝගීව ඉන්නකොට යමක් කරගන්න කියාව තියෙනකොට තමයි මේ සතිය හඳුන්ලා දීලා හිතේ එකඟතාවයක් හදාගෙන ටික ටික ටික මේ හිත ටිකක් මේ හදන්න පටන් ගන්නෙ. එතකොට ඒ බඳු හැකියාවක් සහිතව කෙනෙක් මරණාසන්න මොහොතේ යනකොට ඉතින් අර හැදිච්ච මනසක් නිසා අර කිසිම කියන්නේ භාවිත මනසක් නැති කෙනෙක්ගේ தත්වයකට වඩා ඉතින් ටිකක් වෙනස්ව මේ தත්වය අත්දැක ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ අන්තිම මොහොත වෙනකන් ඉන්න නැතුව වැඩේ කරන්න තියෙන්නේ. පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ විසින් ධර්මදේශනාවිදී දේශනා කරන pāli පාඨ ධර්ම පාඨ විස්තර කරන විට විවිධ ඒ දෙපාරක් දේශනා කරමින් ඉල්ලා සිටිමි. අපට මතක තබා ගැනීම සඳහා. ඒක මේ මේ මේ ශහන් මහත්තයා රෙකෝඩ් කරලා දෙනවා. <laughs> ඒ හින්දා බය වෙන්න එපා මේ අනිත් එක මම කියන්නේ හුඟක් වෙලාවට උත්සාහත් වෙනවා කියන දේවල් වල මේ අඩංගු වෙන සූත්‍රයේත් නම කියන්න. ඒතකොට Tamanට ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන් මේ මොන සූත්‍රයේද කොහිමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඒක ගැන එච්චරම බය වෙන්න එපා. අවසාන ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්සේ ධර්මදේශනා ප්‍රශ්නයක් හිතේ 18 ආකාර හැසිරීම විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි. ඒක තමයි අර මුල් කොටසෙදී අපි දන්නේ මට මතක විදිහට අපි තුන්වෙනි ධර්මදේශනාවේදී මේ පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ කියනවා අට්ඨාරස මනෝපේ විචාරෝ අයම් බික්කු පුරිසෝ කියලා මේ කියන්නේ මනසේ හැසිරීම 18ක් වශයෙන් පෙන්නනවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ දැකලා අර අපි දැන් අදත් කතා කළා වගේ දිත්තේ දිට්ටමත් තාම මට්ටමකින් නවතින්නේ නැහැ. ඒ දැකපු රූපේ යම් ආස්වාදයක් තියෙනවා නම් යම් ප්‍රියෝපදන ස්වභාවයක් තියෙනවා නම් තව තව ඒ ප්‍රියෝපදවන ස්වභාවය තුලම අපි මේ සෝමනස්සට්ඨානියං චිත්තං උපවිචරති කියලා මේ මේකේ සතුට දැන දැන සතුට සතුටක් ආස්වාදනය කරමින් මේ දැකපු දේ තුලම ඒ දැකපු රූපය තුලම හිත හසුරවනවා ඒකම බලබලා තව එහා පැත්ත හරවලා බලනවා මෙහා පැත්ත හරවලා බලනවා. ඉතින් මේක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි තේරුම් ගන්න. අපි දෙයක් දැක්කහම කැමති දෙයක් නම් දැක්කේ ඒකෙන් අපි ආස්වාදයක් ලබනවා. සතුටක් ලබනවා. ඉතින් අපි ඒකෙන් තව තව තව මේකෙන් සතුටක් භුක්ති විඳීම සඳහා ඒක තව ඒ තුලම හිත හසුරවනවා. ඊළඟට අපි දැකපු දේ තරම්ම අකමැති මේ කැමැති නැති දෙයක් අකමැති දෙයක් අපි තුමු තරහකාරයෙක් දැක්කේ. ඉතින් කොහෙද යන්නේ? කාවද ඇසුරු කරන්නේ? මට මේ හතුරුකමක් කරනවද? කාත් එක්ක හරි නරක දෙයක් කතා කරනවද? අපි ඒකම ඊළඟට බලනවා. ඔන්න හිතේ හැම දෝමනස්සයක් වැඩ කරන්නේ. ඒ වගේමයි සමහරවිට අපි මේ උපේක්ෂා සහගත අරමුණක් වෙන්න පුළුවන්. අපි හිතමු උවමනාවෙන් බලන්න අවස්ථාව තියෙනවා නම් අපි හිතමු පොතක් පතක් කියවනවා. මේකේ ලොකුවට අපිට සමහරවිට ලොකු සතුටක් එන්නෙත් නැහැ. දුකක් ඇති වෙන්නෙත් නැහැ. යම් පමණක යම් කරුණක් ඒක සඳහන් වෙලා තියෙනවා. අපි එතකොටත් හොඳට ඔන්නේ තුලම හිත රඳවන ස්වභාවයක් තියෙනවා. දකින්න දේ තුල හිත රඳවනවා. ඉතින් ඔය විදිහටමයි ඇහෙන දේ තුලත්, දිවට දැනෙන දේ තුලත්, නාසයට දැනෙන දේ තුලත්, කයට දැනෙන දේ තුලත්, ඒ වගේමයි මනසට එන අරමුණ තුලත්. ඉතින් මේ මේ මේ බඳු ආකාර වලින් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සාමාන්‍යයෙන් අපේ මනස හැසිරෙනවායි කියලා. එච්චරයිනේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ පමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හොඳයි එහෙනම් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි එහෙනම් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවදී මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.